بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين ولا عقبة للمتقين ولا عدوان إلا على الظالمين اللهم صل وسلم وبارك على عبدك وحبيبك محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد السلام عليكم ورحمة الله وبركاته إما أقول من سنة جماعة عقيدة الإمام الطحاوي ونؤمن بما جاء من كراماتهم وصح عن الثقات من رواياتهم من إما فون بعدكي وليورين نبيعود وليورين تعريفا وليورين نكن كما إما بيتام بيان كرني وليورين الله سبحانه وتعالى دبافا كرامتكاي كرامتك به غتوم وتبار هوري රිවායත් ඉතිබාර රාවින්ග ෆරාතුන් රිවායෆාව රිවායත්ක ආහර්ම ඊමාම්බමෙ කුරේග දර්ශකාවන වාෆා කොෆානේ එම්මේ රසූල් බේකරෙන් එම්මේ නබී බේකරෙන් උරිහා වලියුන් නබර මණකේ රසූල් නබී බේකරුන් ෆියවා එන්ති බිකු එමේ වලියුන් නබර මෑබ්වෙගෙන් වේ වලියුන් එමේකේ අල්ලාහ් සුබ්හානහු වතාලා ඊමා වේ ඉලාහ තක්වාර වමෙ රසූලුන් නම් අල්ලාහ් තාලා දෙවවා ආදියා ඛිලාෆ් කන්තත කේනි මුජිසා ay mu'jizat adi wali weringe appol macchan allah taala faal pura bay kanka emme ke ni karamat rasul beke not nabi beke lege appol macchan noni mu'jizat allah taala faal nu kurwa adi mi wali weringe karamat ke emihum beenum wima beenum ha gotaka not been tima amilla ma bod bare oyen korwe kamenno الله سبحانه وتعالى يراد كربي كميك ميك فراتون فارق كرافن إيك بين كنت كابه وتساعون بني واحد أكف أميد أقول من واحد أكف نقطة كي سنة جماعة أقيدة غوار مهمو إيمانك غوار مهمو بابك جواه كي ما متطهر رحمه الله بدار فاوا بس فل ونؤمن بأشرات الساعة من خروج الدجال ونزول عيسى بن مريم عليه السلام من السماء ونؤمن بطلوع الشمس من مغربها وخروج دابة الأرض من موضعها مي إمام الطهاوي رحمه الله مي عبارة معنى ونؤمن بأشراط الساعة أدي أهرم إيمان ومي سنة جماعة أقيداك أدي أهرم إيمان ومي بأشراط الساعة قيامتك علامتك قيامتك علامتك تيترن باين علامه ميتانغا بيان كو فوني من خروج الدجال دجال نكتماي ونزول عيسى ابن مريم عليه عليه السلام إيه، مريم فان دركلون عيسى عليه السلام فابا وادا غتماي من السماء يودو ونؤمن بطلوع الشمس من مغربها هذه كلون فراتون ايرو ايرو وخروج دابة الأرض من موضعها أدي بيمون دابة الله سبحانه وتعالى نروفان إدابة نكمل كلام غير ذكر باتن مثال بيان كون القيامة كعلامة توترن بودتي بين علامة إما إيمانكم كم إيمانكم أمي غلفا عن دعوتك إيجوتك إيمي غيبه خبرتك إسلام عقيدة برم مهم وجه غيبك إهم كيد قرآن الله سبحانه وتعالى سورة البقرة فرتم آيته إيمان وأهلورين جواك بيان كرافن الذين يؤمنون بالغيب إبامين غيب إيمان بابي أذكيت عقيدة إهم مهم معقول أساس كم الله سبحانه وتعالى إيمانه إبس غيبه جواك إيه مي إيمان كم ركون تمي غيبه جواك مه هم مهم آه، ಕಿಯಾಮತ್ಗೆ ಅಲಾಮತ್ ಮಿ ಗೈಬಗ ವಾಕಮ ಈಮಾಂಕ ಮರುಕುಂತ ಉತರೆ ಮಿ ಕಿಯಾಮತ್ಗೆ ಅಲಾಮತ್ ಗುಳೆ ಆಖಿರತ್ ದೋಹಂ ಇಮಾಮಮ ಐ ಆಖಿರತ್ ದೋಗೆ ಕುರಿಂ ಕಿಯಾಮಗುಮ ಗ್ಯಾಬಫ ಹಿಂಗಾಣ ಕಂತತ್ತಕ ಕಿಯಾಮ ವಾ ವಗುತು ಹಿಂಗಾಣ ಕಂತತ್ತಕ ಕಿಯಾಮತ ಫಹಗದ ಹಿಂಗಾಣ ಕಂತತ್ತ ಬೆಸ್ ಐ ಆಖಿರತ್ ದೋಹಂ ಇಮಾಮು ಉತರೆ ಹಿಮೆನೆ ಕಂತತ್ತ එම ක්‍යාමතුගේ අලාමත්තක ඉමාමුන් එයි ගයිබන් ඉමාමුන් ඒ තිරේ ගිහිමේනකම හැම එහෙම එයි آخرت دوها إيماممගේ තෙරේග හිමිනේකම හැම ඊමාංකමගේ රුකුනෙක් ආඛරත් දුන් ඊමාමකි ඒ ඊමාංකම රුකුන් ෆුරියම නොවානේ කියාමතුක අලාමතක මියා ඊමන් වහයින් කියාමතුක අලාමත වා කවම දක්කා අරුග සමාලවංචේ බෙන් නුක්තාත අවම ඉබුත් ෆාහ කොල්ලම් බේරුඹේ එම් ෆුර්තමන්න අෂරාත් අරයිබෝග අෂරාත් මෙකේනි علامات كيد قرآن الله سبحانه وتعالى فقد جاء أشراطها فقد جاء أشراطها إيه قيامتك علامة عسية إن بحي كراف قيامة أبيت سؤال كريم قيامة علامة عسية أشراط شرط إيه من مفرد من شرط مانك علامة أين نجفا وجه الشرطي شرطي مكان فولهم أي شرطي ಫುಲುಹುನ್ನ ಕೀಶ ಅಲಾಮಾತಗೆ ಇಲ್ಮಿರ್ ಬಯಾನ್ ಕುರಾಫ್ ಶುರುತಿನ್ನ ಶುರುತಿನ್ನ ಮಿಕೇನಿ ಫುಲುಹುನ್ನ ಶುರುತಿನ್ನ ಮಿಕೇನಿ ಎಯಿ ವೆರಿಮೀಹ ಅವಮುಗ ಅಲಾಮಾತ ಎವ್ವಿಸ್ತಾಕ ವೆರಿಮೀಹ ವಡಾಗನ್ನವಾಕ ಮುನ್ನ ವೆರಿಮೀಹ ಇತನಕ ವಡಾಗತಮು ಕುರೀಗ ಶುರುತಿ ಅನ್ನ ಶುರುತಿಯು ಅವಮಾಯಕು ದೆನ್ ಲಹನ್ವ ವೆರಿಮೀಹ ಆಸಾನ್ ಎಂವೆಗೆನ್ ಎಯಿವೆಸ್ ಅಲಾಮಾತ್ එතනක සලාමති කන්තත බෙදෙට්ම මාකුරින් දාන ෆුලුහුන්නා සිෆාන්නා දියාම දෙන් ආවොන්න මේගෙනී මිතන වෙරිමිහ වඩා ගන්නවා චාරි වෙජ් එක දෙන් ලහෙන්නුව එතනක ඒ වෙරියක වඩානවා adi එහෙම වෙගෙ මිත් කියන්නේ ෂුරුත ඉන්නේ মানে কি අවහෙ මිදෙන්නයි ෆාරග්ග ඒ අයි දෙදුස් තින්දොස් වියස් ඒ කෑරි එකම අලාමත ආව මුසාග රායිතේ රහක වඩන්න විස් බයිෆාර හෆ්තා කුරස වඩන්න එහෙම වියස් ඒ මේෆුන් වඩාති මේගේ මි උලනි කෑරි එකම කොමස් කමෙ එහෙම එගොතුන් ෆුලුහුන්න ශුරුතින් නෙමෙ කියනි එයි මිහුන්නකි හාකිම් තන්තන වඩාගතුන් අලාමතකම් ආමුක බෙලේෆාත් හැම යකු මේ ක්‍යාමතු අලාමතු වාහ දක්කා අරුවා ෆාකුලුන් ජන් නුක්තා ඒ ක්‍යාමතු අලාමත බේ මගන් දෙබෙක් ඒ කුදි අලාමත් අදි බොඩේ අලාමත් කුදි අලාමත් බොඩේ අලාමත් හැම හැම කුදි අලාමත් කේ අවුරුම් මේ කියන්නේ ಕಿಯಾಮತುಗೆ ಎಮ್ಮೆ ಫಹುವಗುತೆ ನೂ ಏಗೆ ಕುರಿಂ ಹಿಂಗಾ ಮೀಸ್ತೆಕುಂಗೆ ಆದಯ ಆದಕಾದಯ ಮಾಬೊಡ ಖಿಲಾಫನು ಕಂತತ್ ಮಾಬೊಡ ತಫಾತನು ಕಂತತ್ ಎಹಾ ಬೊಡಕ ಮೀಹುಂ ಅಜಾಬು ಹಾರಾಮ್ ಬೆಗೆ ಬೈ ಕಂತತ್ ನೋಳೆ ehnes hingane kantata qiyamat unge kuriga bodi alamata mikeni qiyamatu wagutu as kariwa hisam vejin min bod alamata faalo jenama කොම්මෙ අලාමාත සෙයි මුළු දුනිය එක්කො ඒ ආදයා ඛිලාෆ් කමෙක්කන් තිබන්න මෙන් දුහා කුෂ්ණු දෙකේ ආදයා ඛිලාෆ් කමෙක එම්මස් දන්නා හම යායකෝ කියාමතුක බොඩත අලාමත අලාමත ෆාලෝ එජිනම එන් අලාමෙන් අනෙන් අලාමත විදි විදි ගන්න ජේජීගෙන් අන්නම් පසාන එෆෝ දෙන් දුනිය කියාමම අර නුක්තය කි මේක වාහදක කුරි විස්තර ජෙත් එව්ස් හදීෂේ කමත මේ ආයතෙක්ගා මේ ගයිබු ඛබර බීම ඛියාමතුගේ අලාමත සාබිතු ආනි මෑ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම සහ හදීස් බස් ෆුලකෝ එංගේනි නූරියම් කේත කුර්ආන ආයතක එනුන් ගොතකු අවමන මීන කමකේ ඛියාමතුගේ අලාමතකේ දන්නවාක කෂවර කොන්නේගෙන ඒකිවේ එයි මේ කමකේ ෆහුන් හිඟාන ගයිබු ඛබර තකවාති ගයිබු ඛබර එංගේනි හැමේකනි දෙගොතගේ කේත කුර්ආන නොත මෑ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඛබර දෙවවා ඔතිය අල්ගොන් මෙන්න එකන් ඒ ඛියාමතුගේ අලාමතකමගා بلوه ايما خبر صحه اي قيامت علامات واحد ذكر او من هندان كون دي نقطه ان نقطه كي මේ قيامت වකි කම قيامت علاماتක වුන් එයින් දේ නොකොද්ද එකමක හරාංකමක মানে কি අවමන බය ෆාර් වෙස්ට් කරණි මීනකම කි قيامت علاماتක බුනීමා එකම් වනේ හරාංකමක قيامت علامات තරේ බුදු හුද්දකන්තස් ආ මෙහෙම හරාම් කල්තස් එහෙම වකි කමෙන් ඒ ක්‍යාමතුක අලාමතක එබුණුන් ඒගේ ذاتුක ඒගේ හුකුම දලාලත් කරා කමෙනු එකමගේ හරාම් කම එකම දලාලත් කරා කමෙනු වකි කමෙන් ක්‍යාමතුක අලාමතක උමා නූමක් එමි මි වාහදක මුකුරි ගාගොන් විස්තන්ජ බෙන්නු මිතාග මොල්ලි ෆාහ කුෆරි අම්මුකු පොඩිත අලාමත හෙන් වශයෙන් කුරි ගාගොන් මෙන් කොම්මෙන් සරක කුරු ඛුලාසා කො නමස් කුදි කුදි අලාමත්තක බෙහෙගතුන් තෆ්සීලෙන් නෝන් හෙන්නස් බයි කන්තෙත් එක අපේ තවගුණ වාහදක් කලම් බේනු ඒ මියනේ කියාමත අලාමත් එක අපේ කුතු වාහදක් කක්වන් ඒ හගියතු ගම අවගමන වකි ખાસ දරුස්තක මේ මවුදුග නෙගිදාන ખાસ ෆිදාවලතක මේ කියාමත එක අලාමත් කියන්නේ إما فرتم أنا أول فاهم كل قيامة علامة ترى إما فرتم علامة كوجا علامة ترى كمان النبي صلى الله عليه وسلم دنيا بدأ تكيف عن رسولك ما كان فنون أي قيامة كوجا علامة ترى علامات إما النبي صلى الله عليه وسلم حديث كراف بعثت أنا والساعة كهاتين تمن كذلك فانا قيامة فنون مفدانة إجمانا كي جهجي أي إدمت مهات ميدنجل ديترك يتورو تشننه ekefana foge itu rasul bulu fonuban itu fote bawa nulaban rasulunge silsila nimuni den efoge den onan kiya embima bay mihum miti manukura agumen adon bay manukure deha he nune delakke nune niki aharo mihin adali me deke ei deha he bay mi dia fa rasulun dehas banaharo gam iruke den ifati dunie gyan wati bay biru war fom mes mi de tere mi dia haro kanne dunie gyan wati bay kulecci biru qiyaamatu alamat engunima wa faada kimi algon men imam wa haqiqaten me qiyamatu kuri me alamata fennanak එහෙනම් මිහිය කොස් බුන්නක සාගොන්නෙන් සිහිගෙන් දුවා කරනු ජේ මින් එබ්බස හදිස් අලාමත නොහිඟා දී মানে কি බොඩේ අලාමත වෙස් කම නොහිඟ කුදි අලාමත බෑවර හිඟච්ච එකෝකු වකීශාවක ධ්‍යාම ආගොන් මෙන් අකීදා බෝයාදේ ආගොන් මෙන් කාර බේෆුන් වඩාන් විදාලුයි සමීරුවේ ತಿಮನ್ನ ಮಿಹುರಿ ಗೇಗ ಮಸಕ್ಕೆ ಕೊರಮುಳೆ ಫೈಕಂಬ ಸುಟ್ಟಾದ ಫೈ ಮೆದ್ದಕ್ಕ ವಾಹಕೆ ಬದಿಗೆ ಟಿನು ಜಾಮುಳೆ ಫೈಕಂಬ ಸುಟ್ಟಿನು ಜಾನಕೊಂಡೆ ತದೆ ಬುದ ದೋಸ್ ಗ್ಯಾಮೆ ದೋಸ್ಸಿ ಮದಮಾನುತಗಿ දෙදවස් නියෝති මෙහෙම එහා පොඩ හර දෙක්කෝගෙන් කොම්මේ මසකෙතේ පුරා ආවුණ කර බේරුණා එදා කිරි හදානිද බයෙන් මියුන් එදු ගොවිය නුතෙදුවා ගියාම එක්කම හීකෝ මෙහෙම හගී එංගේ තාවුන් මෙන් මෙන් දක්කා රහිවදානම වර මේ හගී එතනම හගීගේ අවුගුණ කරගස් ඒ ඔය දෙන්නේ අවුන් දෙන්නේ වින් අවුගුණ මෙන් මම්ම මෙන් අවුගුණ කියන්නේ අකීලා කොබාහේ එම කොටෙන් අදි ෆෙබ්බාවා මම්ම මෙන් කොටේරු නිදම් බාති බෑගෙන් කාරේ කියන්නේ අකීලා ඊශාක පාන ෆෑබ් ඕඩා ගන්නවා වාහකයා දෙච්චාරුක වාහකයා යෞජුජ මෞජුජ මෙන් වාහකයා මිහුරි හච්චි ගවුම් දස්කෝ හුරිච්චි අවුගුණ තන්තන බේරෙන් කියන්නේ කුරිගස් හුරියා චන්දන් නැත්තලා හුරියා අකීදාන් එෆරා කොෆාම බයකාසෙ චිපුණිමා ඒසාව ගබෝ කර ඒ අකීදා ගවමෙන් බලිකෂිම වා මිහ කහරණ ඒසාව ආයෙන්නේ වාන ඒ ඒ දෙහාසනහර ෆෙෂන් කාරේ ෆොට්ට ඉංගි හාදස මිදි ආහාර සමේ කොට හාදස එකහරකම දිමාවෙන් කොමස් තාරි හෙජ්ජා දුරිය ගියාම වාන කියන්නේ ඒර බුණපාන දෙන්න ආවමෙන් රෆුෂු සංකල මුස්කුලෙන මිහ හේජේ මිහුන් කුත්ති තිබේ මිහුන් මිදක්කවා බොරි රිපෝර්ට් එක ආච්චියන අනේ කනංගලංග බයංගේ මේති මේ දිමාණු වෙච්චා මාර්මක දාච්ච දෝකෝ එංගේ නකමස් අනේ කණ දුවේන දක්කන වහක සාරු මෙජි කබෝල් කර කුරින් හෙදි දෝ ෆාඩු ඉමස් එහම අවුන් මෙන් නකි නුසූස් තක තබා අපේ මිබාවත කන්තතෝ එහම ඒ දේන් එක මණකි දෙහා හෙන්නුන් දෙලක් හෙන්නුන් දෙ මිලියන වෙස්නු එක ඒ ජේ ජේ ගන්නවා එක හදිස් කර කිදම හදිස් ආනා වකාෆිරුල් යතීමි ෆිල් ජන්නති කහතෙන් තිමක දෙකපානා යතීම කුජ්ජා බලහට්ටා මීහ අදමින් කියාම සූරගේ තිබෙන්නේ මිපදන්නේ දැන් අවුම කියන කිනේ දෙහා දෙලක් කිය. ඒ කාර්කාරී තිබේවා. ඒ ජෙහිජී එක মানে කි රිසාලත් එක බෑවරින් ගෙච්ච ෆොත් එක බාවර රසූල් බේ කරු වඩාම් ෆේ එක මේකේ ෆාන අෆහුවා දැන් මී හුරිහා කම මෙනි මුනි දැන් රසූල කොට ආගෙන් ආ රිසාලත් ඇස්ගෙන් නිවුස් තක ඒක මච්ච තබා ඒ හුරිහා කම දැන් ඕනන දැන් එසිල් සියානි මෙදෙන් ඕනනානේ මේ තබාව එෆෝ දැන් ඕනන හිසාබෙල්ලෝ ඒකත ඔති ගෑබේ මේක එෆාන දුනියේ මේ රසූල් පාග ෆොනුගුන් ඒ කියාමතුගේ කුදි අලාමත් තෙන අලාමත් තම හෙම්බේ මෑ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දුනියේ දූකරෙමුන් අවහාරුන් එවස් කියාමතුගේ කුදි අලාමත් තෙන හිමෙන එක මදිස් නස්සෝ බයන් කුරාෆේ වමෞති වමෞති කිමන් කලේ ෆාන අවහාරුන් ඒ කියාමතුගේ අලාමත් කි එම් එකක මෙහර ෆායිතෙන් ගොස්සර එම් බයිකන්තගේ ෆායිතෙන් ගොස්සරිකන්ත අනබ්බෑකන්තගේ මිහාරයේ තරේ ගහර්ම හේතු කුරාකන්ත අනබ්බෑකන්තගේ අධි කුරිය අන්න කුරිකන්තස් කුරිකන්ත हम එහෙම මේ කියාමත් අලාමත් තරේක බයිතුල් මක්දිස් ෆතහු එකම කිවස් වෙනියු ෆේ එකම هم එහෙම තාඋන් අම්වාස් අම්වාස් ක තාඋන් ඒ ෆලස්තීනුග මේ උමර් ෆානුගේ zamanuga තාඋන් බලි ඉසරහද්දු ගෝයෙන් ශාම් කරේ උමර් ෆානු අරා වඩන්නගේ එඹරි වඩන්නවි බයි බේෆ්ලුන් ශාම් කර අරා වඩාගේ ඒ අම්වාස් ක තාඋන් තාඋන කි බඩ ඒ ගොහර ජේ බයියේ ජෙහුනීම හම වරන් අව සවිස් කෙඩිතර මීහ මරුවගෙන්ද බයියෙන්ගේ එම්වේ බලි ජීවාවා රශකුන් එවස්මියක් නුනිකුතුමෂා ඒ බලි තනෙක් ඔය ખબર ලියුච්චා මෙරටන් එහෙම බයක් නේරම එක මම විශ්වාස දෙබ්බා නේ ගාංගෙන් අර බලිතකු දක්කා තෙරුමට සලාමු මට එව තෝන් ඒ බලි ඒස් කියාමතුක අලාමතක මම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදිස් කර අමුක මීහුන් අලාමතක අපු මෑගොන් ඉබාරතක තෙහුන කියාමේ قائم නුවානේ මීන මීනකම නොහිඟනිස් අවුරු හදිස්ත කෙනු ගන්න මස් හදිස්ත අවුරු බෙන් අලාමත මෙගෙන මේ මේනක මම ගන්න ඉතින් ඒකී රිවායතෝග තෆාත් මකාම්තෝග මේ චිත මේ ආසම හොන බයි රිවායතෝ තින්කන්ත හතරකන්ත දෙකන්ත ඒකත ආසම هم هم قيامت علامة تريق استفاضة المال والاستغناء عن الصدقة مدا ميهم مدا ميهم تريق فتر مانك ميهم مسندوه صدقاء قبول كرو ميهم دره نوا صدقات ميهم نويفان ميهم مسندوه بس هو زمان امياس هنگانه كنت گي زمان تو بكي ورا هنگانه كنك مرغان کے مربن عزیز خلافت کا میہو مسن دے سودگات کو نہیں زمان دیا تین آگمن سیدا امین کمن ای میہر می ویدالوا حدیث فل کے ہن بون گندگوا එහෙන් මේ සාමක මිස්තක මුස්සඳිවේ බය හිසාබ් තෝගා සොදගාතු මේ හුස්ම ඉන්කාර කරා හැමෙම දුහුරුල් ෆිතන් ෆිතුනතන් ආම්මු ෆිතුනතකි වර බෑවරිච් ඒක තෙරේක මම නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගාහුද ෆහුග හිඟාදිය ෆිතනාගේ ෆෙෂුකමුග බෙලිෆාවා උස්මාන් ඉබ්න අෆ්ෆාන් රල්ලාහු තාලා අන්හු ෂහීදු ඒ උම්මතුන් ගාදි වරබ්බොල් ෆිතුනේ ඒ උමර ගුෆාන් ඛිලාෆත ෆහුග දෙන් උම්මතුගේ තෙරේක මේ කොමසරක ෆිතුන උෆෙදෙන් ෆෙෂි එම්බේ ඉල්මන් බයන් කර උමර ගුෆාන් ඒ ෆිතනාගේ දුරු උෆුගා කුරිමතේ ගෝරේ ಹೊರಸ್ ಹೈಯರೆ ಏಕೈಫಾನು ಶಹೀದ್ ವಿದ್ಯಾ ಮೆಹಿಸಾಂ ಫೆರಿಗಿನ್ ಫಿತುನಾಗೆ ದೊರ್ ಹುಳುವಿ ಉಮ್ಮತ್ಗೆ ತೆರೆ ಫಿತುನಾಗೆ ವಸ್ತಾನ್ನ ಫೆಶಿ ಎಖುದೆ ಏಕೈಫಾನು ಶಹೀದ್ ವಿದ್ಯಾ ಗೆವ್ವೆಸೈ ಉಮ್ಮತ್ ತೆರೆ ಫಿತುನಾ ಆಸಾ ಉಬೆಂಗೆ ಎ ಉಸ್ಮಾನ್ ಫಾನ್ ಶಹೀದ್ ವಂಗೆ ಫಿತುನಾಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೆ මිදෙන ෆිතුනාගේ බාවත් උතරෙන් එම්මේ බොඩ ෆිතුනා තරේ හිමෙනෙක් මේක ෆාෂේදුන් එෆෝ ගොම්මෙක් තරේක දෙබේක බේගෙන් දිය ummatuga baaba kurige khalifa fawa difraatuga bagati fi ummatuga tere kanguram ebbek muawiya Allah taala anhum sham ga yani bek madina usman gufan me ali usman gufan khilafatu fahuga yani usman gufan fahuga me ali gufan merikam badaga ali gufan khilafatu den muti usman gufan lek masalaga මේ අලි ෆාන් කන්ත කරවි ගොත අපේ පෙෆලු හිප්පලාන වේගෙන් ඒක තිරේක පුදු අස්සාබේ කොන් තිරේක සියල් තෆාතු උම්මේ වරපොඩ ෆිතන ෆසාද فشفوت إما كيفانو إيه فتنة واها كورين بيان كور أكتوان كيفانو كي أمة كي فتنة هيجانا كم هم مي مي صفين هنغرام مي جمل هنغرام خوارج ناترين هنغرام تات ميتسكي فتنة تريه ميريك دسام بيكون تريه هنغرام هنغاديا مي بايك جنا بيفلون إيه تريه قتلوا شهيد بيجن ديا كيفانو أنغوا فاني تيمم كيفانو أمة توم بودو جماعتك هنغرام نكرن إس قيام قائم نوانه komme jamaates dawa kurani emunna kiwen haggoga ebisana ke beflo hanguram korabi duniyavi manfae hoda ko duniya ekan ka wakanno haggo ti beflo gatpro wakama hewegen hanguram korabi uriya beflo dawa kurani ennames e fitna summatrega wani taarikh tere gos එහෙම අස්හාබයකන් සමානුගේ සිෆිත හැම හැම මේ දවා කුරානේ නබීකම අපයි මෙහෙම එකතරේක මුසයිලමතුල් කස්සබ් කියාම قائم නුවානේ ನಬೀಕ ಹಬ್ಬಯಕ ದವಾನಕು ಸೇಕ್ತೆರೇಗ ಅದದು ಸಲಾಸೂನ್ ತಿರೀಸ್ ನೂನಿ ಕರೀಬನ್ ಮಿನ್ ಸಲಾಸೀನ್ ತಿರೀಸ್ ಮೀಹು ನೂನಿ ಗ್ಯಾಗ್ಗಂಡಕ ತಿರಿಹಕ ಮೀಹು ನಬೀಕ ಮದ್ದ ಅವಾಕುರ ತಿಯಾಮ್ ಮುಗ ಕುರಿ ಬ್ಯಾವರ್ ಮೀ ಮೆಹಸ್ ನಬೀಕ ಮದ್ದ ಅವಾಕುರಸ್ ಏಕ ಎಫನ್ ಹಯಾಬ್ ಪ್ಲುಗ್ ಮುಸೈರ್ ಮತುಲ್ ಕಜ್ಜಾಬ್ ಅಸ್ವದುಲ್ ಅನಸಿ ಎಮೆನ್ನಕಿ ನಬೀಕ ಮದ್ದ ಅವಾಕುರ ಮಿನ್ ಜಮಾನುಸ್ ಎಫೋಗ ಫೋಂಗ್ ಆಸ್ ಮಿರ್ಜಾ ಗುಲಾಮ್ ಅಹಮದ್ ಕಾದಿಯಾನಿ ಅದ್ ಫೋಂಗ್ ಆಸ್ ಮೀ ulu dema firiye gosta wa kokke ya firiye miya anhe miya demi hunde nabiyun nabige musul eh baaru mihar stawa ko misalaka mi rashad khalifa nabik mo dawa kuri ei mihar sahar min terege mi hunna tabawa mi hun fennan timis gadiani me sedibi mirza tabawe gene ke rasul ko qabul ko adi mihar me ki ahmadin ei ahmadin ne hunna ken හැමයි ගොත රෂාද් ඛලීෆා තබයි මුස්නවාරය ගහලුරින් හොන්නකි එමෙහුම සෙතිබි ඒනගේ රිසාලත් ඔක්කම ගබූල් කොක්කේ එහෙම එවෙ සුම්මතු තරෙන් ගාන කියාමතු අලාමත් තරේකේ ෆනවන බයන් කරවා මේ නබීකම දාවා කරාමෙ ෆාලුවා හැමෙම හිජාස් කරාග අලිෆාන වර්ගත අලිෆාන ෆාලවානක මේකම හදිස් කුරාෆෝනි මිකන් හිජරයන් හසතේක ෆන්සා සතරවන ආහාර හිඟා ෆවාකම ඉල්මරින් බයන් කුරාෆ අලිමාම් නාවි රහිමහුල්ලාහ් ادالوي خرجت في زماننا نار في المدينة سنة أربع وخمسين وستمية تمن كذا فانو زمانوغا مم نويك زمانوغا مدينة غا هستيك فانسا ستريك تاريوغا وارو بدا ألفانة فانو غين دي كم إم أيس تاريو تريغا ودي علامة تريه غافرك هم هم ليا والأمانة أمانة تريكن جلي كن دانة هديسكرف කේෆාන උම්මතුන් එම්ම කුරිය ගෙල්ලිගෙන් දානච්චන් අමානත් තරිකයි අමානත් තරිකන් ගෙල්ලුමුගේ අලාමත් එක්කමුග බයන් කුරාෆෝනේ මකාමත කංකන් එයා එකශීගෙන් නුවා මිහුන්නා හවාලු කරා إذا وسد الأمر إلى غير أهله فانتظر الساعة කංකං එකම එකශී ගන්නවා මිහුන්න හවාලු කරගෙන කියාමත් ඉන්තිසාර කරස් ගේ මේවි සමානත්ව තරේග අමාන ගෙල්ලුම තරේ කිමෙන tafaatu kankama ekaman ara ara fodigen nuwa mihunna hawalu kuren diun ei dhiya al amana amana gellum tereg himenek ham hemme ilmu uflene jahilu kam mistun tereg aamwan ilmu uflene ulamai ilmu rim marwege Allah subhanahu wa ta'ala mihunga ilmuta me hittakun nagang endawani kinu ehnmas ilmu uflene ilmu rim awharum sok ನಾವುಮನ ಫೆಣಿಗೆನ್ ದಿಯ ಫೌ ಜಮಾನಂಗಸ್ ಬೊಡಿತ್ ಬೊಡಿತ್ ಉಲಮಾಯಿ ಮಿಸಾಲಕ ದೆಹಾಸ್ ನವಾಸ್ ಸೆಮೂದಿಯಕ ದೆಹಾ ವಾರ್ತಗಿ ವರ್ಗಿನ ಇಲ್ಮೋರಿಂಗ್ ಅವಹಾರ ವಿಹಾರ ಶೇಖ್ ಅಲ್ಬಾನ್ ರಹಿಮಹುಲ್ಲಾ ಅಮ ಯಾ ವಿದ್ಯಾ ಶೇಖ್ ಇಬ್ನ್ ಬಾಜ್ ರಹಿಮಹುಲ್ಲಾ ಜೇಹಿಂಗ್ ಯಾರ್ ಶೇಖ್ ಹುಸೈನ್ ರಹಿಮಹುಲ್ಲಾ ಅಮ ಎ ದೋಸ್ತರೆಗ ಉಮ್ಮತ್ ಗೊತಿ ಬೊಡಿತ್ ಬೊಡಿತ್ ಓ ಸುರಿಹಾ ಮಿಹುಂಗೆ ಲೋತ ಎಬೇಫ್ಲನ ಹುಟ್ಟಿಫಾವ ಬೇಬೇಫ್ಲನ ಬಾವರ್ ಬೇ ಅವಹಾರ ಇಂದಿಯ ಎ ಆಹಾರ ದುಂ ತೆರೆ එම ඒ උම්මත ලිබෙ වරබ්බොඩ හිතාවත හගීගතු එම ඒ විස් ෆෞසමානගස් හිඟාන කමක්කම බයන් කුරාෆ මිස්තකුන්ගේ තෙරේගේ ඉල්ම ඔෆලි මිස්තකුන් එමීහුන්ගේ රයිසුන් කම ගන්නවත තබාවා මිහුන් කම ගා එත්තඛිදු الناس රුඋසන් ජුහාලන් ජාහිල මිහුන් ගාත් දාෆරීම දෙන් එමීහුන්න නොබෑ කුපුණ දිනම ඒ බොන දෙම්මියස් මගුෆරදි දෙන් තීමස් මගුෆරදි මිස්තකුන් එමීහුන්ගේ රුඋසුන් කම ගා බලානි ජාහිලුන්නේ බෙලීම ඉස්සම් ෆරිගෙන් ඒ ජාහිලුමස් මග්ෆුරදේ ඉල්ම කනුලා මිස්තකුන වාකිත බයං කුදුන මයාකේ තබා මෙහෙමස් මග්ෆුරදිගෙන් දා හමෙ මින්තිෂාරු zina කුජ අලාමතරක් zine ෆාලෝ zine ආමු එස් කියාමත් මනාමත් ඒ අවඩ මිස්මාන බෙලකම ගායනමස් ඔරබඩ ආමු ෆෙක් ඒ බයංගමුතකම අර විෆාරේ කුරේ කමේ අදි ඒ ඉන්සානි හක්කෙ මේ ඉන්සාන් වලිෆා හග්ගෙකම දවා කරේකම දෙෆරාතුන් රේගින් කුරාන මේ ක්වෙස්චන් නු එහෙම පුරි මෙහර මේක තංගොල කි ෆොලා ෆාලෝ ෆේස් මෙම්බර කි එයි මෙහර ගෝහෙකම කම මෙහුනු දෙක මෙහර වංගනාය ෆෝන්නානි බය කුරියස් එයි නුබෑකම එක්කම දෙකෙන් යා එක මෙහර එයි නුබෑකම නුන් එයි හග්ගෙන් එයි එම්එම්එස් දන්නකම ඕකේ මස්සේ නෙක්කම ඒ දරජෙන් අවුරු තෙරේගේ මොති එකම සම්බු හැම ඉන්තිෂාරු රිබා රිබා ෆාලෝ රිබා ආමු මේ දුනියේ එක්සෝදී මෑගණු අසස් බිනා ෆාන කොච් රිබා කොච් ඉස්ලාමික ගොමතක ඉස්ලාමී නෝන් ගොමතක පුරිහා ගොමතක ගස් මිහිගනි මෑගණු ගොතෙක්ග විෆාර්ත බෙනාක් මොති රිබා ගමච් එම ෆෞ zamanan as qiyamah alamat හිමේන කමක ඒ රිබා ආමු همهم ظهور المعازف ميوزيك كل آلتن عاموم ايوس ما النبي صلى الله عليه وسلم اذكر افن قيامتك علامتك eji kure halatta amma mikan kam haran kan egitire ke nawa kiya angin kutinna eji kure halatta ka ufeda kan ka amma wana kama eka fa wana hadis qur'an waf فمهم قيامة كودي علامة التريق تطابل رعاء الشاة في البنيان بكر هي باميون يمهن جدور بري بري ماتشن هلال حديث فلغاسوني وأن ترى الحفاة العراة العالة رياع الشاء يتطاولون في البنيان هذا يفهم فين ودا نوانه فاوان النار බෑවර දරින් ගෝවා ගුලේ ෆගීරු මීහා එමිහුන් ගෙදොර බුරි බුරියෙන් හිල්ලාති මච්ච කුරිසමාන ගොනු හුරේ මා මති මච්ච හිල්ලා ෆේක මදීනාගේ දෙබුරි ගේ හුරිකම තාරේ උපන මා නබිය සල්ලම් මදීනා හිජුර වඩාගෙන් ෆුර්තුන මඩුකුරෙ ගේ ඒ දෙබුරි ගේ කෝ එකේ ෆා මති මඩුකුරෙ එකේ ෆා අසු බේනු ෆුලුවේ තිරී ගහනවා. ඒ බෙහුණ බද්දෝ කරෝ කසේ. එහෙන ස්වා තිරී ගහන්නේ වාගොතකි. ඒ බෙවුණ මතීග තිබ්බාරෝ ෆෙන්කොල දරුණස් තිරිය ෆෑවාති වර කම්බොඩුවේ. ඒ බෙවුණ බේරු ෆ්ලොල්ල තිරී බහට්ටා. කොම්මෙකස් බුරි බුරි ගෙහිල්ලුගේ හුද්දකම. ඒක හරාංකම නොහන සෞසමාන ගාලාවත්. මේක බල්ලා මේක කිතම් ෆගීරස්. ගෙහදා මිනුන් තිවෙන්නේ මම කරපුණි මේන. යක් ගෙහදාල් දෙන හදාල් දිපදෙන් ඒන කුయ్య මොණියක් පුල්ලි නොදක්කාවත මිතන් ආරදු කොමස් බයික් ගෙන් දිනීම ඒනක උන්නානම් සාවන කරන්න ආරිස් මිසල් මර ෆගීරු අනිකමෙතිව ඩාර දරින් උන්නානක මේනක උනා දිහපුරි ඒ හුරිහා ගොමෙක් ගාස් එක හිඟාවේ අදි ખાસක මිතාමදි බකර හිය පාමෙ හුන්නේ බයි එලිමරෙන් අරබින්ගේ වාගේ බයන් කරා ඔමෙක් නුක්තාකේ ඒ ඒ දරජේ මිහාතු ෆෑෂන් එතස් එමේ හුගේ ගෙදොරත මච්චකිනාලේ ෆෞසමාන් ගාලා ہم ہم میں قیامت کا علامت تیرے کہ میں نبی صلی اللہ علیہ وسلم بیان کرا فنی දරිෆුළු අලු තේනක සයිදු මීහාගේ විහාණය වන්තනිද ලමතු රබ්බතහ අම එමානක විහා මීහා ඒ අල අංහිමයාගේ අල ඒන විහා කුජ්ජා වාණි ඒනක සයිදක මණික මම්මගේ සයිදක අස්සකි අලු අංහෙනක විහානේ අලු කුජ්ජේ එහෙනස් මෙත් මිතා බයන් කරන්නේ එලවන්නේ සයිදක මීගේ බය තෆ්සීර් දෙල්මරින් බයන් කරාගේ ශරහාග ඒතරේ දාලන ෆෞසමානස් හංගුරාමත ගිනවෙගේ නියගත දිමාවණියේ මිනිවණන අලන්නා මෙහෙම මිගස් දිමාවකමකේ ඉබ්න හජර් රහිමහු දාලා ෆවනි එක් මානේ කී මෑමිහා දරිෆුළු විහෙව මෙහෙම දරිෆුළු මෑමියාගේ බොලන් අරත් එක් මානේ කී දරිෆුළු මාම්මයාමද අමල කුරානේ සයිදු මිහ අලකමද අමල කුරා හෙන්නේ එයි මැම්බෆාන දරේ නොකියමන්තරවන වක් ගෞසමානගස් මේ දරිපුල් විහෙම දොස්කුල බාර බොඩොයිම දරිපුල් මම්මයා මාමලා කරන එන පුන හුරියත් මම්ම වලින් ජේ මම්ම වුණාච්චිගේ එන අඩෙන් ආහන එම් දරිපුල් උන්නානි සයිදු මිහාග මකාමුග මම්ම උන්නානි අලු මිහාග මකා එහෙම මැම්බෆාන දරි නොකියමන්තරවන වක් ගෞසමානගස් එවස් කියාමත් ගාලාමත් هم هم كثرة القتل قتل عام ekitire hadis gahasani gatul gatilaka neengene kiwenko marali maktulaka neengene marwedi kiwenko ඒ ගාතිල මිහා අතක සවබෙන්නවන මරාලෙන් දෙ කීවෙන්ක මරන් ජොන් මරවදී මිහා කරන සෙන්ගේන ආහාර මරාලෙන් වි කීවෙක් අගොන මේ දුහාත බ්‍රිස් බලන මිසාලක සූර්යා මේහු මරමුද මේද බලන මේහු මේරුන් ඒ ආමක මේ මා බොඩමස්සෙන මේද අගොමෙන් බයම් මෙලෙනේ කෙමිකල් හැතියාර බේරුම් කුරීම ඒ කොහකම් මේද මෙවණි ඒවම කම්බෝඩේ දන්කොලච්චා ඉන්සානු ගහිස්තුම් බලාවේ කෙමිකල් කොම්මෙච්චු කුජේ සම ඉන්සානු කොම්මෙදෝ අතර ෆසෙද මේ මරුවෙන් එදෙන ඒ කිය බයින ලකුවා මේ උසූල් දකු මනාක මේ කෙමිකල් ඉතර බෙන් කොලෝක ඒ යවන බොඩ එක එක කොම්මෙදෝ මුස්ලිම් මරමුගෙද ඒ බඩින්කම ගාස් කණිකම ගාස් වලින්කම ගාස් ඊලාංකම ගාස් මරුවෙන් එදා කුදින්නම් කොට කුදින් නැගෙනතෝ කිව්වෙන් කයිපලි මරාවෙන් ජෝනි මරාලා මරාලන් හතියාර බේරුම් කුරා හතියාර උෆලා මිහා ගතුවා කොන් ජවාබෙත්තෝ තේ කුදින් මරාලන් ජෝනි කිව්වෙන් قاتل කරන එක මරාලම් විකිව එක මක්තුල කරන එක කිව එක මරවදී එක එකම කිතන් ආස් මිහ මරවගේ මෙදෙන් මෙඩොනියේ ගතුරුතන් ආම ෆව සමානන් ආස් එවර ගතුරුත ගිනවගෙන දාන කොම්ම සතේකේ කො නෝදිය නෝමිහ මරවානකම බයි හංගුරාම් තොක් එස් කියාමත් කලාමත් ෆරාත් කෝ රණුගේ ෆරබදේ කො හිකේනක ඒ ෆරබද හොදුවට්ටක මස්සේ හංගුරාම කුර කොම්ම සතේකේ කො නෝදිය නෝමිහ මරවාන හංගුරාම ෆව සමානන් ආස් කින කතුරුත ආම්වන් amahim kasratu zalazil binhelun tagino eves fawzuman ga alamat qiyamat ga alamat tare hevene binhelun tagino ne rabot stibena khabar ta komme dogus binhelun ta meta meta ettana ga far ta prar parna mudati ظهور الخصف والمسخ والقذف تين وتر ga azabe falwan ei binganu gabagen diumai bayge sifa ramamkuna uuruge sifa badalumai udun hilaga wara vessewai mitin uquba ummat annana kam hadis bayan kuraf sahabe kan suwara kuri wa mata dhalika ya rasulullah ya allah rasulay ekan hingani kihine vima he ekay hadis kuri kurim bayan kuri fada idha dhaharat al qayyinat wal ma'azif lavaki anhenunnai musiqule alattan amujjai wa shuribatil khumur adi rabuin amujjia mitin uquba ummat annana බයික් ගම්බාගම් ෆන් බයික් මච්චන් හිලාක වාර වෙස්සන ෆන් බයික් සූර රාමකන ඌරුගේ සූරෙන් අල්ලාහ් තාලා බදල් කුරා එවස් කියාමත් ගලාමත් හැමෙම දුහුරුල් කාසියාත් අල් ආරියාත් හෙදුන් ලාගෙන් ඔරියාමු උලේ අංහෙනු ආම්වන් හෙදුන් ලාගෙන් ඔරියාමු උලේ අංහෙනු ආම්වන් අවුන් මේ මුස්ලිමෝගේ සේකම් ෆාලෝෆන අදි ખાસકો උනේගේ එහෙනියෙන් ගෞමත කවුරු කොස්සිකම ගානම විවාහයෙන් දෙක්කම නෝනාට ಅವನು ಫೆನೆ ಗೆಸ್ಟು ಆಸುಲತ್ ಏಯಿ ಹೆಂಗ ಗೊತ್ತನು ಅವನು ಫೆನ್ನೆ ಗೊತ್ತ ಅವನು ಗೊಸುಲತ್ ಅಂತರೇನು ಅವನು ಕುಮ ದೋಷಿತಂಗರ ಮಿಂ ಮಗುಮತಿ ಮಿಂ ದುವ್ವಾ ಫದಾರ ಮಿಂ ಫೆನು ನೀಮ ಇಸ್ಲಾಂ ಕಮ್ಗೆ ನ್ಯೂಮತಕಿ ಹಾದಾ ಬರ ನ್ಯೂಮತಕೆದೆ ಅಸ್ತು ಹೋಗಿದು ಬಸ್ එමිහුන් එවුලේ ගොතා එමිහුන් ගෙන්ගුලේ ගොතා අංගෙනු හගොතේ කියා වාහ දක්කර අංගෙන් මීහා කුඩු කුඩු සෝඩු බුරිල්ලබ්වා මගුමතිගමි අදි මී මානේ ආරම්භයෙන් ඩිවා කො ෆෙහුරියද මානේ උලෙ උලෙ වර කො ෆෙහුන්නරු සේන හුනනේ හොන්නබෙ හගියතු ගහම වර පොඩ නිකමෙත්කම අවනම් කොම් වාරස්ත කරම් ෆොනේ මා ඉස්ලාම් කම්ගේ නියමතක ඉතින් ආදා පොඩ නියමතක අවම කුරි ෆාරු මිදියාර මිහාරු මෙතරේගේ තු දිය යාපෝට දියී සදර් බයන් වඩා කරන අවමගේ බේෆලොක් ඉස්තිකබා කරමෙන් දිය ගොස්ස අවන කුරිත මිහුන්ත නිකුන්නත දොර්මතිග ෆ්ලේට් යස්සක් වරබර් මිහුන් නිකුණ අනදෝ දැන් දොරමති මෙහුණනේ බෝඩ් ජෑග් අගොණ අධිහෙම් බෙහොලක ඒ මීහ ඉන්තිසාර කරන හුට්ට මෙෆෙන්නණි හැම දැන් අගොණ වරක කංගම් බලන් දැන් මෙහි බයිෆර් වහගින් ලකන් ජේ කොමසර මීහ මුලවස් බලන් ජේ කොම්ම ෆාර මෙන්න මංහෙනක ෆිහිනක මෙන්නනේ ජෝඩ ජෝඩ මෙන්නනේ චුට්ටි හේතු කර මෙන්නනේ අන්න ඉරුග අගොණ මෙෆෙන්නණි ආම්මුක මි අන්න ගෛර මුස්ලිම් අංහෙනු අද ෆිරිහෙනු එම් මි ගෛර මුස්ලිම් ගමතෝ මේ වන්ඩර් ෆිරිහෙ මීහා මම දබස් සලවා හුන්නවර බොඩ දබේ අංගෙ මේ සලවාලා හුන්නට අංගෙ මිහා සම ඒවර දබස් දෙමු රෙච්චියන එක අතී ෆෑන් පිරින් මේ සංගෙ දී ෆෑන් දෙ මිහෙන් ගම දෙමිහුන් හම හම කොම ෆෙන්නවා මේ දෙංගම මේ මෙහෙම පොණහක් උට්ටම ජෙහිගෙන් නිකුමදා අරබ්බක මුස්ලිමක නිකුන්නේරක පුරිහා පොරි පිරිහෙන් මිහාතු නුවේකන් දරිෆුල සේන කිහිලි අංගෙ මිහාගෙන් බලක් කොඩුගේ අලෝ කොඩු කොඩ මේ වෙස්සේන නුදිය නුදිනීවා කන්නේ මෙරිහෙන් මේක නොහිවි <laughs> එනහ කෝ කරිච්ච හිඟා වෙන්නේ නිකුම එක නිවා එක කොම්මිය මේ අදී වකි දිම්බර වෙ ගන්න ඕනේ එමු උතරේ ගොල්ලෝගේ අන් මීහා ගොල්ල කන්න දාන පොට්ටේ අවුගුණ උදේ නම් එම්ම ෆොරියෝ ෆලාක් ෆහතු ගන්නාර කොහොමද ති ති අලවාතිස් දේර ආරමත් එකම එදෙන් ඉවාට්ටාජි වර පොරණු දෙනවා එකම අවුගුණ බේනු ඒ සුෆලාක් අවුදනවා චෙක් Deki İslami mujtama otok adiyes mika mihen nimeron. Angi mi avara şaraf di miheron. Avun men hamama kuri mamate kiyon. Pirim me ufula avru kilo ene sebe ufula mar ene ki jismani gotun ha mihen no e bulur mihen. Eko emun e sakwa nas kore emun tere onno ko gei. Nukuno singe. Eko avun men misteni ha da bod nimate ki İslam ko. Ha da bod izzete ki İslam da honna di fitha astu hage yetu. එක මේදු බඳ මේදු එමිහු මගුමතිය ගහෙන් හම බරහනා කොණ්ඩරේ ගොළ වෙයි හක්කු වෙයි විශ්නේ මිහුනස් කොදුනේ මේ කොංකමක්කමස් එම්මෙන් කුරුමති දැන් ආවෝ නිතන් අරහම දැන් ෆිරියෙන් මියා දැන් කොච්චිබ්බාවේ මෙති ખાસකම එහෙනම් අල්හම්දුලිල්ලාහ් අලා නිඅමතිල් ඉස්ලාම් ඉස්ලාම් කම් ගේ නියමගේ ආදා කර නියමතකස් විස්නා ෆිකුරු කුරු මේගේ මිස්ත කොන් දිබ ඉස්සත ශරබ මිහුගේ قدر ඉස්ස ඛුද් ඒනේ විස්නේ මෙම්බර් ඒ හර්ම විස්නා කුරු කොල්ලිම කිහිනේ කැමෙන් එවුලනේ කුෆුරුවා තා හුන් තා මුජේ ගොත් මිහු මොළොන් වේදෙන් අමෝ හේජි මෙම් කොන් ෆෙන්න මිස්මි adi ei izzekama dekeni ei sharafkama dekeni ema me hedun lang hennames sharai mingana niwanu ole mehu amwanakam hadis kari hadis gas etiman kayfan debe deke wade nuganna megitere eppe hadis kuravi ei hedun lang oriyam ole mehuwa manake එක්ගොතකි තිංගොතෙන් ඇගිලුම් බයන්කොර හේතුන් දාගෙන නිවාණු අමෙන් එක්ගොතකි හේතුන් ලාපුර හේතුන් බාරවගෙන් ගොස් ආශිගණුගේ ගුණවන්ත වනාත බට්ටම් කරන්නාවසේන හේතුන් ලා එකම ගේන හේරෝරියා නිවාණු හේතුන් අනකොති ගිලාහු නැච්ච දූවීම අබනේ තුනිවීම එතරේ ගුණවන්ත ෆෙන්නනි එම්බිට්ජාන්සේ හෙදුන්නා එකම කෙරි නිවාණු අනගොතික දාපු නැච්ච කුරවේකන වත කුඩවේකෙන් නිවාවන් ජේවර නිවානුවනි එම්බිට්ජාන්සේ නැහැරි එදුන්නා එකම කුස් එහෙරි නිවානුවේ එපද මේ නමුරි වයිදුවා මේ මෑන් නගසම් බයන් කුරාෆ් නෙමිහොන් ෂෝරුගෙන වන්නා නැ ෂෝරුගේ වස්සස් හොදකේ හදිස් කුරාෆ් අනෙබ්බේකි බයන් කුරාෆ් වනි මේ හදිස් කුරාෆ් බයන් කුරාෆ් අනෙබ්බේකි මේ ಫುಲುಂಗವಾಕ್ ಮತ್ತು ಅನಿಯಾವರಿ ವೆರಿಂಗೆ ಫುಲುಂಗವಾಕ್ ಎಮೆ ಮತುಗಾವ ದಗನ್ ಮೇ ಮೇ ಚಾಬೂಕ್ ಎಚ್ಚಿ ರೈತುಂಗ ದಾಗ ತಳ ಅನಿಯಾಪುರ ಬೇಕ್ ಫೆನ ಗರಿಗೆ ನಿಗೂದಫದ ಎಚ್ಚಕು ರೈತುನ ಅನಿಯಾಪುರ ಬೇಕ್ ಫೆನ್ನ ಫೌಜಮಾನಂಗಸ್ ಎವಸ್ ಕಿಯಾಮತು ಅಲಾಮತ್ ಅನೆ ಅಲಾಮತ ಕಿ ಮೂಮಿನು ಮಿಹ ಫೆನ್ನ ಹುವಫೆನ್ ಹಮ ಕೊಮ್ಮೆ ಹುವಫೆನ್ ಹೆನ್ ದಿಮಾವುಮಾ ಗಾಪ ಅದಿಸ್ಕಸ್ ಫೌಜಮಾನಂಗಸ್ ಮೂಮಿನಾಗೆ ಹುವಫೆನ್ ಹಮ ಕೊಮ್ಮೆ ಹುವಫೆನಸ್ ದಿಮಾವಿದಾ එහා වරක් තෙදු හොෆු ෆෙන්නු ෆරන් හොසවනගස් ඊමානු බහලුවරින්නා හැම හැම දොගුහෙකි දිනුමයි හේකි ෆොරෝම් මේස් හොසමානු ගලාමත් ක්‍යාමත් ගලාමත් කසරතු නිෂා අංහෙනුග අදදු ගිනෝ ඒවස් හොසමාන අලාමත් අදිස් ෆුල ගාස් වේ හොසමාන ආස් කොම්මෙ ෆන්සාස් අංහෙනක ෆිරිහෙන කුන්නවර අංහෙනු ගිනවා القيم الواحد وام قيم هناني انهم كنت بلحتن نسبه بلا فيها قيم එක 500 සංහෙනවා ඒවිස් ෆෞසමානුගේ අලාමත්තරේ ගිහිමෙන එක හැමෙම අරබි ජසීරා ෆෙහිවේ එතාංග ෆෙනුග කෝරුත දෙමි ගස්ෆලා ෆෙහිවාන කම්බේ මේදු ෆෙන්නාන අරබි ජසීරා වර ෆෙහිකුම් බයි කොමත මිහාරුස් හැමෙම ෆුරාත් කෝර් රානුගේ ෆර්බදේකු හිකු ඉන්සානුන්නා ජමාදාත් ෆුරානුහු නැති আদি hiku insanunna jamadat furan hun nechi adi janwaracche insana wahakadak to zamanas is qiyamat alamat insanunna walu janwaracche sida insanuge bahurwa wahakadakkan adi furan hun nechi insanunna wahakadak adi bayin riwayat ga asure ඉන්සානය خبر දෙනේ එනක ෆලමස් ගණු එනක අහුල වරින්ග වක් එන කිය දුරු ගහන්නේ ෆලමස් ගණු එනක අහුල වරින්ග වක් خبر ببه فلون اتفارق نم ان مستويل کو فن نس حدیث پڑھن می ہم ہم روم کرا کہ میں گنو مائی مسلم گم نہ گرام کرو القسطنطينيه فتحو ایوس قیامت علامت تری من کہ ای استنبول اتھے کے فوزمان گاس روم نہ گرام کرا می بین علامت قیامت کے کچھ علامت تری کہ میں ان نومس دار علامت تری بوری قیامت علامت تری کہ من اون بین چ میتا کر خلاصہ کو مدن والی إفوغا إيه ما النبي صلى الله عليه وسلم بيان كرافة قيامتك بودت علامة مي مسلم حذيفة كبان رواقم بي بدار قال اطلع النبي صلى الله عليه وسلم علينا ونحن نتذاكر ما النبي صلى الله عليه وسلم أقول ما تشوف تشفعلوه بداعي تاو من قاتا كم من ذكر قرانكم أي قيامة واق فقال ما تذاكرون أذكر بكم كم هي كم كم واحد كي تبي في الدكواني قالوا نذكر الساعه بداري هرم قيامه واهك ملك دين حديث كره قال انها لن تقوم حتى تروا قبلها 10 ايات حديث كره مكشور قيامه قائم نوان ايك كوري حديها كمن نفننس ديها كمن نفننس قيامه قائم نوان فذكر الدجال دين كيفان بدالو دجال وا ذكر الدخان دخان وا دخان مكن دوم گنڈے اي دومے فالوا مشتكون ෆාලුවා දුමෙ දජ්ජාල් ෆාලුම් දාප්පයි නිකුතු තුලු අෂ්ෂම්ස් මින් මග්රිබිහා උලග ෆරාතුන් ඉරවරු نزول عيسى بن مريم صلى الله عليه وسلم عيسى غفانو فالو ويأجوج ومأجوج يأجوج مأجوج من فالو عيسى آدم ودرين ترين ජමාත එක බයි එමුන්න කිවර හෂිකන් බොඩ බයි එමුන්න කි මිහාරස් තුනිය කි තියුබයි එමිහු වනි තනක හයියරෝ එෆා එමිහු කොම්ම දෝ කොස් නිකුන්න මසේ කුරා දුනිය නිකුන්න මසේ කො හෙන්නම සෙමෙ වනි මේ තිබේ මනස සුල්කර්නයින් ගවා ذوالقرنين තිමරයා ලොයා ඇච්චිලා විරුවා ෆාරෙක් දරගෙම බඳු කොෆාති අල්ලාහ් අලම තිබිටන එනස් කීත කුර්ආන එකම් බයන් කරා ෆොත් හිමෙන් ගෝ ආකාදි හදීසකට බයන් කරා ෆාගුම එජේ ඉමාම් කොම දුගස් මාසේ කරම ගොස් අල්ලාහ් සුබ්හාන වතාලා මේ හොන්නේ නිකුන්නවා දුවා ඉරාද කරවා දුවා මේ කොම දුග මාසේ කොෆායි ෆාරතු නිකෝ පුලානේ මාද මාස් ෆුවට්ටලා නිකුන්නා දෙන් දිවෙහින් කියන්නේ ගුණුත් කියාතියේ ෆාරවස්ක බෝවනේ ಕೊಮ್ಮರೆ ಫತ್ಸ್ನೆ ಮಾರುಗ ಐದು ವೇನ್ ಕ್ಯಾ ಚಿಗೋದು ನು ಕ್ಯಾ ಫಾರ್ ವಟ್ಟ ನಿಕೋದ ನೇ ಗುಣುತ್ ಕೆಂಜೆ ಕೊಮ್ಮೆ ಲೋ ಫಾರ್ ವಟ್ಟ ಏಗಿ ಮುನಿ ನಗಳು ವಾಕೆ ಎಮಿಯು ನಿಕುನ್ನ ಗೊಂಡದು ಕುರಿದು ಮಸಕ ನಿಮ್ಮ ದವ ಮುರಾನ್ ಮಾದಮ ಇರಾದು ಕುರಬಿಯ ಇನ್ಶಾ ಅಲ್ಲಾಹ್ ಎಮಿ ವರ್ಗದಕಮ ಎಮ್ಸ್ ಕಿಯಾರ ಮಾ ಬೊಡಾ ಬೈ ಮುನಕ್ಕೆ ಎ ಮಾದಮ ವಟ್ಟ ನಿಕುನ್ನಾನೆ එක වැදු පුරා මාදම ඉරාත් කරවිය ඇස් වට්ටා නිකුණන්ද අනද්දු අnder උන්නාන කුරීදු තුනිකුරි වර දෙන් වට්ටා දැන් එසර්ම නිකුණා ನಿಕುಮೆಗೆನ್ ಜೆಹುನು ಹಾಯೆಚ್ಚೆನ್ ಹಲಾ ಕೊರಮು ಕುದಿ ಕುದಿ ಕಾಂಡು ವಚ್ಚಿ ಬೋಲಾನ ಕೌಬೆ ಫೆಮ್ಮು ಕುರಿಗೆ ಮಿಹು ಬೊಮು ಗೊಸ್ ಜಮಾತು ಫಾತು ಗತಿ ಮಿಹು ಬುನಾನೆ ಮಿ ಫೆಂ ಹುರಿ ತನೆ ಕೋಲೆ ಕುರಿಗೆ ತಿ ಮಿಹು ಬೊಯ್ ಉಸ್ಕೋ ಗೆಂದ ಬಿಂಗೆ ಕೊ ಫಸಾದ ಕುರಾನ್ ಅಗೋಣ ಬೈಕ್ ತು ಆಹಿರಾತ್ ಕುರಿ ಫೌನ್ ತಫ್ಸೀಲ್ ಗೆನ್ನ ವಸಲಾಸದ ಖುಸೂಫ್ ಅದಿ ತಿನ್ ಸರಹದ್ದೆ ಬಿಮುಗ ತಿನ್ ಸರಹದ್ದೆ ಗಂಬಾಗ ನಾಡ ಮಿತಾಸ ಅಗೋಣ ಹೇಳಿ ದೇಹ ರಾಜ್ಯಗ ಅಮ್ಮಕೋ මේතාගේ තර්ජම අනුබෑහ කන්නේ කුරයිෆුරි ගියාමත ගාලන් අත්තරේ ඒ රාජ්‍ය ගාමුකෝ කියන්නේ කේතයිපාවක් එන්නොතෝ කිය කේතයිපාවා එම්බෙකින් මේ කුරයිෆාරස් කේතයිපාවට ඉරෝසුනීම කේතයිපාති මෙහම් කම්බෝඩේ මොළනි දෙවියන් කියන්නේ කේතයිපාවට ඔසජ්ජක නාරාණද එම්ස් කිය කොම්මෙක ස්කේතේ නොඑක් සලාස හුසුෆ් තින් ගෙම්බෙවුමේ බිමුගේ තින් සරහද්ද ගඹාගෙන ගඳන හුසුෆ් එම ෆාරේ ඒ තර්ජම කුරයිෆ කන්නේ ඒ خسوف الشمس كيني بس خسف كيني كيتي فمو بس دك ميدا مي كيتا واكنو هيك مانك بيموك تين سرحد گمان گندا اي خسف بالمشرق دنيا مشرق ارمتي فرات تنگن گما گنا وخسف بالمغرب ادي دنيا گلم مغرب تنگن گما گنا وخص بجزيره العرب ادي عرب جزيره سرحد گما گنا නිහාරස් බින්ගණු ගඹ එන්නමස් මි ගඹාගතුමකි මුළු දුනියවෙ සිංගෙන මේකේ ආදාකමෙන්නොක් දුනියගේ තින් සරහත් එක් බින්ගණු ගඹාගෙන් අඩිය දානේ واخر ذلك يجي مفهومكي نار تخرج من اليمن تطود الناس الى محشرهم يمن كران فاړو الفانه ميستكون එමිහුගේ محشر එක්කුරා එමිහු නිදාතන කෙමුනා කො නිදමණගේ නිදීම වඩුකුරා හේලි මණකස් ලවම ලවම ලවම හොරියා මිහු මහෂර එක්කුරා ශාම් කර එක්කුරා හොරියා එලිෆා එම් ෆහොචි දැන් මේක නුක්තා මේ ආගම මේ කියාදෙන තර්තිබෙන් හෙන්න මේ සෙබ්බ සහ හදීසෙන් ආසෙන්නේ හුරිහා කියාමතු අලාමත් එක පොඩට අලාමත් එක සීදා තර්තිබ් කරා හුරි බයකන්දත්ත බයකන්දත්ත කුරේ හිඟාන කෙන්ගේ ඉසාලක ඊසා আলাইহিসসালাম දුනිය ෆොනු වාර ෆෑබෝඩාන වාරුග දජ්ජාල් උණේන දුනියෙක් එහෙම දජ්ජාල් ඊසා ෆානල් කුරේ වාන අදීසාවල් වඩා ගන්න වර්ග මහුදීගාන උළුබාන දුනියේක එ මිගොතුම් බයික්කංක බයික්කන්ත තොකුරින් ගානක නස්සුතකු දෙහෙකෝ දෙන්නමස් හුරියා අලාමත්තක තර්තිබක වකි ખાસ නස්ස සොරියක ඇසෙන්නේ හුරි ඉල්මුරුගේ ඉස්තිහාදාත් බයි කන්තත්තම් එක්කන්ත අනකන්ත පුරින් ගානකෙන් ගනි මුලි හුරි ආලාමත්තක එක් යාමතුක බඩ තලාමත්තක එහෙන් සිදා නස්සකු තර්තිබ් කරේ ෆෙන්නේ එමෙ මි හිසාබ අලගොන කුරුකොදාන යාත් කරේ මාදමා මි කොම්බෙච්චිකස් කොමසරේ තෆ්සීරෙන් අලගොන මෙන් آه، أروان قرأت ما ما أصورنا ما دفو إن شاء الله رسولنا هذا وسبحانك الله وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك وجزاكم الله خيرا والسلام عليكم ورحمة الله وبركاته